සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. අදර නියමිතව තිබෙන්නේ සමාජ කතිකාව ධර්ම දේශනාව ස්වාමින් වහන්සේ ප්‍රධාන සංඥා පිළිබඳවයි මේ සතියේ අපට පැහැදිලි කර දෙන්නේ. ඉතින් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මසවනකාලෝ අයං භදංතා ධම්මසවනකාලෝ අයං භදංතා ධම්මසවනකාලෝ අයං භදංතා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස උපන්නං කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති උපන්නං ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති උපන්නං වීංසා විතක්කං නාදි වාසේති පදහති විනෝදේති භ්‍රන්ති කරෝති අනභාවං ගමේති uppannūpannē pāpakē akusale dhammē නාදි වාසේති පදහති විනෝදේති භ්‍රන්ති කරෝති අනභාවං ගමේති වැඩම වදාළ කුතුමුල්ල ශ්‍රී ධර්මපාලාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති ගිරාතරාණේ ජනරතන නායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ සද්ධා බුද්ධි සම්පන්න සිළුම පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කර ගැනීමට නම් අපි අපේ සිත નિවරදිව ධර්මයේ යොදවන්න ඕනේ අපේ හිතෙන් නිවැරදි ධර්ම කරුණු නැగిලා එන විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. අපේ සිතෙන් නිවැරදි ධර්ම කරුණු නැగిලා එන විදිහට අපේ සිත සකස් කරගන්න ඕනේ. එහෙම නොවෙන්න අපිට මේ ධර්මය තුල හැසිරෙන්න පුළුවන්කමක් නැහැ. ඇත්තටම කියනවා නම් සිල් රකින්නවා නෙවෙයි සිල් රැකෙන විදිහට අපේ හිත හදන්න ඕනේ. භාවනා කරනවා නෙවෙයි භාවනා කරන මට්ටමකටපත් වෙන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ. හැම පිළිවෙතක්ම රකින්නවා නෙවෙයි පිළිවෙත් රැකෙන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ. ඉතින් එහෙම කරොත් තමයි අපිට මේකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන තැනට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒකින්දයි අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ එක මාතෘකාවක් අරගෙන ඒක අපේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියලා සතියක් පුරාවටම සාකච්ඡා කරන්නේ. ඉතින් අද මේ සතියේදී අපි සාකච්ඡා කරමින් ඉන්නේ ප්‍රහාණ සංඥාව පිළිබඳව. එතකොට ප්‍රහාණ සංඥාව ගැන සාකච්ඡා කරපු අපි පළවෙනි දවසේම ආපු තීරණයක් තියෙනවා. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වෙනකොට අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. එතකොට ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරා. මේ අත්ංගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරා. එතකොට ඒ කතා කරපු දේවල් අනුව දැන් මේ වෙනකොට අපි ප්‍රධාන සංඥාව කියන්නේ මොකද්ද කියලා හොඳට දන්නවා. අපේ හිතවල තියෙන කෙලෙස් ධර්මයන් නැති කරන්න ඕනේ කියලා අපේ හිතෙන්ම නැగిලා එන හැඟීම, චේතනාව. ඒක ප්‍රහාණය කරන්න ඕනේ, ප්‍රහාණය කරන්න ඕනේ, ප්‍රහාණය කරන්න ඕනේ කියලා අපේ හිතෙන්ම නැగిලා එන සංඥාවට කියන ප්‍රහාණ සංඥාව කියලා කෙලෙස් ධර්මයන් හමුවේ හරිය නිකන් තුවාලයක් දැක්කහම ඒ තුවාලේ දැක්ක වෙලාවෙ ඉඳන් අපිට අපේ ශරීරයේ තුවාලයක් හෝ අනුන්ගේ තුවාලයක් දැක්කහම නැත්නම් ලෙඩක් හැදුනහම ඒක වෙච්ච හැම වෙලෙම ඉඳලා අපිට තියෙන මේක හොඳ කරගන්න ඕනේ හොඳ කරගන්න ඕනේ හොඳ කරගන්න ඕනේ කියන හැඟීමක්. අනුන්ගේ ලෙඩක් දැක්කත් අපිට හැම වෙලෙම තියෙන මොකද්ද? ඒක හොඳ කරගන්න හොඳක් හොඳ වෙන්න ඕනේ. හොඳ වෙන්න ඕනේ කියන හැඟීමක්. ලෙඩේ තුලම තියෙනවා ලෙඩේ හොඳ කරගන්න ඕනේ කියන ලෙඩේ හොඳ කරගන්න පුළුවන් බව ලෙඩේ තුල තියෙනවා. තුවාලේ තුලම තියෙනවා. තුවාලේ හොඳ පැත්තට අරගෙන යන්න පුළුවන් ලක්ෂණ. තුවාලේ හොඳ වෙන පැත්තට අරගෙන යන්න පුළුවන් ලක්ෂණ. එතකොට අන්න ඒ ලක්ෂණේ අරමුණු වෙන්න හින්දා තමයි අපිට මේක හොඳ කරගන්න ඕනේ හොඳ කරගන්න ඕනේ කියන හැඟීම උපදින්නේ. හොඳ කරගන්න ඕනේ කියන හැඟීම උපදින්නේ අන්න ඒ ලක්ෂණය අරමුණු වෙන හින්දා. නේද? එතකොට ඒක අරමුණු වෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒක අරමුණු වෙන්නේ නැත්තම් වෛද්‍යවරයෙකුට එයා හොඳ කරන පැත්තට මේක නැඹුරු කරන්නේ නැහැ. ඒක අරමුණු වෙන්නේ නැත්තම් හොඳ කරන පැත්තට නැඹුරු කරන්නේ නැහැ. එහෙනම් ඒක අරමුණු වෙන්න ඕනේ. මොකක්ද අරමුණු වෙන්න ඕනේ? මේක හොඳ කරගන්න පුළුවන් බව අරමුණු වෙන්න ඕනේ. ඒ වගේ පින්වත්නි ම්ම් අපිට ඇති වෙන හැම කෙලෙස් ධර්මයකම අපිට ඇති වෙන හැම කෙලෙස් ධර්මයකම ඒ කෙලෙස් ධර්මය අයින් කරන්න පුළුවන් ගතිය තියෙනවද නැද්ද? ඒක හිතේ ආය නොනැගෙන தත්ත්වයටම පත් කරන්න පුළුවන්. තරහ කියන එක ගත්තොත් තරහ කියන එක ආය හිතේ ඇති වෙන්නෙම නැති தත්ත්වයට පත් කරන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි එක යටපත් කරන්න පුළුවන්, ඊළඟ එක නැති කරන්න පුළුවන්. නේද? ආයෙ උපදින්නේ නැති විදිහටම නැති කරන්න පුළුවන්. රාගය කියන එක ගත්තහම ඒ රාගය යටපත් කරන්න පුළුවන්. ඒක එන්නේ නැති තත්ත්වයටපත් කරලා හිර කරලා තියාගන්න පුළුවන්. සහ ඒක ආයෙ එන්නේම නැති තත්ත්වයටපත් කරන්න පුළුවන්. දැන් තරහ ආපු වෙලාවට එහෙම මතක් වෙලා හැම තියෙනවද දන්නේ නැහැ. ඒක තමයි කාරණාව. තරහක් ආපු වෙලාවක මතක් වෙලා තියෙනවද මේ තරහා මේ වෙලාවේ මම මේ තරහෙන් ඉන්නවා මේ තරහා එන්නේ නැති වෙන්න ඒක යටපත් කරන්න පුළුවන් කියලා මතක් වෙලා තියෙනවද ඊළඟට එන්නෙම නැති වෙන්න තරහා එන්නෙම නැති වෙන්න හදන්න පුළුවන් යටපත් කරන්න නෙවෙයි යටපත් කරා කියන්නේ ආයතරයක් එනවා කියන එකයි ඒ වෙලාවේ නමුත් එන්නෙම නැති වෙන්න හදන්න පුළුවන් කවදාකවත් තරහ එන්නේ නැති වෙන්න මගේ හිත හදන්න පුළුවන් එහෙනම් තරහා සම්පූර්ණයෙන් නැති කරලම දාන්න ඕනේ කියලා අදහස් එහෙම ඇවිල්ලා තියෙනවද නැහැ තරහක් ආපේලාවක නේද එහෙම අදහසක් එන්නේ නැතුව කවදාක්වත් ඒක නැති වෙයිද? අන්න එහෙම අදහසක්. මොකද තරහ කියන එක සෞම්‍යද පීඩාකාරීද? තරහ කියන එක කවදාක්වත් තරහ ආපු කෙනෙක් සැනසීමෙන් ඉඳලා නැහැ. සැනසීමයි තරහයි එකට එන සිල්පක් තියනවාද? නෑ තරහ ආපු තැනම තියෙන දුක් ගොඩක්. එහෙනම් මහා දුක් ගොඩක් උපදින වෙලාවල් වලදී ඒක නැති කරගන්න ඒ දුක් නැති කරගන්න අපි කරන්න හදන්නේ අනුන්ට පීඩා කරන එක. එක්ක කාට හරි ගහන්න ඕනේ එක්ක කාට හරි තරහට අදාළ කෙනාට බයින්න ඕනේ. එතකොට තමයි සැනසෙන්නේ. නේද? එතකොට ඒක සාර්ථක එකක් නෙවෙයි. ඒක ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙනම් තරහ කියනක මේක ඇතුලෙන් එන එක නවත්තන්න වැඩපිළිවෙලක් තියෙනවා. යටපත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා. නවත්තන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා. අන්න ඒක කරන්ඩ මගේ ඇතුලෙන් එන්න ඕන සංඥාවක්. අන්නේ සංඥාවට කියනවා ප්‍රහාණය කියලා. හරිද? එතකොට කෙලෙස් ධර්ම හැම එකටම එහෙමයි. එතකොට ඒන ඒ ප්‍රහාණ සංඥාව නැත්තම් කවදාකවත් අපිට ඉදිරියට යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ මේ ධර්මය තුල ප්‍රවිෂ්ඨ වීමක්වත් වෙන්නේ නැහැ. කරුණ නම් දැනගෙන ඉදී. මම ඔකට හැමදාම කිව්ව කාරණා මොකක්ද? ආයුධ කට්ටලයක් තියෙනවා. ආයුධ කට්ටලයකින් වාහනයක වාහනයක ආයුධ කට්ටලයක් තියෙනවා. මේ ආයුධ කට්ටලෙන් අපිට මේ වාහනේ කැඩුනහම හදන්න පුළුවන්. එතකොට කැඩිච්ච වෙලාවක් එනවා. කැඩිච්ච වෙලාවක් ආපුවාම ආයුධ කට්ටල තිබ්බට මේකෙන් මට මේක හසකස් කරන්න පුළුවන් කියලා මතක් වෙන්නේ නැත්තම් සංඥාවෙත් නැත්තම් හදයිද එයා? එහෙනම් ඒ සංඥාව ඕනේ. මේක සකස් කරන්න පුළුවන් කියන සංඥාව ඕන පින්නත් නේ අන්න ඒ සංඥාව තමයි කෙලෙස් ධර්මවලදී එහෙම සංඥාවක් මේක අයින් කරන්න පුළුවන් මේක නැති කරන්න පුළුවන් කියලා එන සංඥාවට කියන ප්‍රහාණ සංඥාව කියලා එහෙනම් ප්‍රහාණ සංඥාව ඉබේ උපදින්නේ නෑ ප්‍රහාණ සංඥාව ඉපදෙන විදිහට හිත සකස් කරන්න ඕනේ ඉපදෙන විදිහට හිත සකස් කරන්න ඕනේ අන්න ඒ වැඩ පිළිවෙල තමයි ප්‍රහාණ සංඥාව ඇති කරගන්නවා කියලා කියන්නේ අපි ඒක ගැන බොහෝ දේවල් කතා කරා. එතකොට මේකේ පළවෙනි එක අඩුම ගානේ අපේ බෞද්ධ පින්වත් අය බෞද්ධ ධර්මය තුළ නිවන් දකින්න සූදානම් වෙන අයට අතරවත් මේ කතිකාවත ඇති වෙන්න ඕනේ. ඒකයි අපි කතිකාවත කියලා කියන්නේ මේකට. කතිකාවත කියන්නේ මොකක්ද? දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා ඇති කරගන්න සම්මුතියක්. දෙන්නේ එකතු වෙලා හරි සම්මුතියක් ඇති කරගත්තා නම් අපි දෙන්න මේ විදිහටයි මෙතන ඉඳන් ජීවත් වෙන්නේ කියලා නීති පද්ධතියක් දාගත්තා. අපි තීරණයක් ගත්තා. දෙන්නේ කතා කරගත්තා. අන්න ඒක එහෙනම් ඒ දෙන්න අතර තියෙන කතිකාවතක්. එහෙනම් බෞද්ධයෝ අතර තියෙන්න ඕනේ කතිකාවතක් කතාවක් තියෙන්න ඕන බෞද්ධය අතර අපි මෙන්න මේ විදිහටයි ධර්මය අවබෝධ කරන්න අවතීර්ණ වෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට කතා කරගන්න පුළුවන් වෙන්න ඕනේ පන්සලේදී ධර්මශාලාවේදී හම්බෙච්ච තැන්වලදී මේ ඔයාට මේ ප්‍රහාණ සංඥාව තියෙනවද? නේද? ප්‍රහාණ සංඥාව තියෙනවද ප්‍රහාණ සංඥාව තියෙනවද කියලා සාකච්ඡා කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම කතා කරගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේක ප්‍රහාණ සංඥාව නැත්තම් කොහොමද අපි නිවන් දකින්නේ? අඩුම ගාන නිවන් දකීම පැත්තක තිබ්බාවේ පංචශීලයේවත් ආරක්ෂා කරන්න පුළුවන්කමක් නැහැ ප්‍රහාණ සංඥාව නැත්තම් වැඩි කාලයක්. හරිද? ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහායි පංචශීල ප්‍රතිපදාව පවා. පංචශීල ප්‍රතිපදාව පවා කෙලෙස් ප්‍රහාණය කිරීම සඳහායි. එහෙනම් ඒ ගැන අපිට අදහසක් නැත්නම් අපි කොහොමද මේ ධර්මය තුල ස්ථාපිත වෙන්නේ කියන එක ගැන අපි හොඳ අදහසක් තියාගන්න ඕන. දැන් අපි එකක් අරන් බලමු. පළවෙනි දවසේම අපි කතා කරපු කාරණාව පිළිබඳවම අපේ අවධානය පොඩ්ඩක් යොමු කරනවා. මොකද ඒක සමාජ කතිකාවතක් බවට පත් කරගන්න ඕන හින්දා. හරි? අපේ කතාවක් තියෙන්න ඕනේ මේකෙන් තමයි ඔක්කොම වැඩේ වරදින්නේ කියලා. හරි? දැන් මම අහනවා අපි අපිට මේක බොහොම ටිකක් දුර්ලභ කාරණාවක් කියන්නේ හැම තැනකම ඇහෙන්න තියෙන කාරණාවක් නෙවෙයි. නමුත් බුද්ධිමත් මිනිස්සුන්ට ධර්මයේ ගවේෂණය කරන අයට අය තුල වක්වත් අඩුම ගන්න මේ කතාව තියෙන්න ඕනේ. අපේ ජීවිත අපි හැම වෙලේම මහා ගැටලුකාරී තත්ත්වයක තියාගෙන ඉන්නවා. මොකද්ද මේ ගැටලුකාරී தত্ত্বය හැම වෙලේම අපිට සැප වේදනා ඕන වෙලා තියෙනවා හිත සතුටෙන් තියාගන්න ඕන වෙලා තියෙනවා හිත සතුටෙන් තියා ගැනීම සඳහා මොනවද අපිට ඕනේ සාමාන්‍ය ජීවිතය ගත්තහම මොනවද ඕනේ හිත සතුටෙන් තියන්න මම ප්‍රිය උපදවන අය දකින්න ඕනේ. මම ප්‍රිය උපදවන දේවල් දකින්න ඕනේ. ඊළඟට අහන්න ඕනේ. විඳින්න ඕනේ. නේද? ආග්‍රහණ වශයෙන්, රස වශයෙන්, ස්පර්ශ වශයෙන් සහ ධම්ම වශයෙන් කියන්නේ ආදරය වගේ දේවල් වශයෙන් මේවා විඳින්න උවමනාව තියෙනවා. එතකොට ඒවා විඳීමෙන් අපිට ලැබෙන්නේ මොනවද? සැප වේදනා ලැබෙනවා. දැන් අපි ප්‍රිය කෙනෙක් දකිනකොට සැපයක්. ප්‍රිය දෙයක් අහනකොට සැපයක්. එහෙනම් අපි සැප විඳීම සඳහා සාමාන්‍ය මනුස්සයා සැප විඳීම සඳහා අර වස්තු භාවිතා කරනවා නේද? ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස. එතකොට මේවා ඊ ඇලී ගලී ඉඳීම ධර්ම අවබෝධයට ලොකු බාධාවත්ද නැද්ද? ඒකෙන් දවන ධර්මයේ තියෙනවා මේවායේ ඇලී ගලී ඉන්න එපා කියලා. ඉතින් අපිට පහසුවෙන්ම මේවා ඇලී ගලී නොඉන්න පුළුවන්. ඇයි? ප්‍රශ්නයක් නැහැ නෑ කියලා. නේද? ඇයි අපිට සැප ලැබෙන තැන් සැප ලැබෙන දේවල් අතහරින්න බැරි ඇයි? දැන් දරුවෝ දැකීමෙන් සැප ලැබෙනවා. ඊළඟට ප්‍රිය ආහාර දැකීමෙන් සහ ආහාර ලබා ගැනීමෙන් සැප ලැබෙනවා. බඩ පිරලා තියෙන වෙලාවක පවා ප්‍රිය ආහාර ගන්න පෙළඹෙනවා. ඇයි අපිට මේ වාගෙන් අයින් වෙන්න බැරි කියන ප්‍රශ්නේ පොඩ්ඩක් කල්පනා කරන්න. දරුවෝ දැකීමෙන් සැප ලැබෙනවා. ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි දරුවෙක්ව හෝ ප්‍රිය කරන කෙනෙක්ව දැකීමෙන් සැප ලබනවා. සද්ද නැතුව හිටිය හැකි ඕන ඒක අතාරින්න පුළුවන්. නමුත් අතහරින්න ගියහම මොනවද හම්බෙන්නේ? දුක් හම්බෙනවා. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. නොදැක ඉන්නවා ඉන්නකොට උපේක්ෂාව නම් තියෙන්නේ ප්‍රශ්නයක් නෑ ඉන්න පුළුවන්. ගානක් අදතු හිටිය හැකියි. නේද? නමුත් නොදැක ඉන්නකොට මොනවද තියෙන්නේ? දුක් තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. ප්‍රියයන්ගෙන් වෙන් වෙලා කොහරි යනවා කියන්නේ පිටරටකට යනවා කියන්නේ කවුරු හරි පිටරටකට යනකොට එයාට ප්‍රියංගෙන් වෙන්වීම නිසාවෙන් එයා යන්නේ දැන් පේන්න නැහැනේ පෙවුනහම සැපයි. හොඳට තේරුම් ගන්නද? පේව් පේන්න හිටියොත් සැපයි. දැන් ප්‍රියංගෙන් වෙන් වෙලානේ. එතකොට උපේක්ෂාවේ නම් හිත තියෙන්නේ. සැප නැහැ. මේක නැති හින්දා සැප නැහැ. නේද? මේක නැති හින්දා සැප නැහැ. මේ දේ තිබ්බනම් මම සැපෙන් ඉන්නවා. මේක නැතිව සැප නැහැ. නෑ සැප නෑ කියන තැන නෙවෙයි හිත රැඳෙන්නේ දුක් කියන තැන. ඒකින්ද ප්‍රිය අය, ප්‍රිය දේවල්, ප්‍රිය වස්තු නැතුව අපිට බැරි තත්යකටපත් වෙනවා. ඇයි නැතුව බෑ කියන්නේ මොකද්ද? නැත්තම් බෙදෙනවා. නැත්තම් බෙදෙනවා. තිබ්බොත් සැපයි, නැත්තම් රිදෙනවා. තිබ්බොත් සැපයි, නැත්තම් රිදෙනවා. ඔන්න නැත්තම් රිදෙන හින්දා අපිට ඒවෙන් අයින් වෙන්න පුළුවන්කම නැති වෙලා තියෙනවා. තේරුණාද? මේ අපේ ළඟ තියෙන ක්‍රියාකාරීත්වය. ඒවා ළඟ නැත්තම් අපිට රිදෙනවා. එහෙනම් අපිට ඒවා නැතුව ඉන්න බෑ. තිබ්බොත් සැපයි නැත්තම් රිදෙනවා නේද? මැද තැනක් නැහැ. ඔන්න ඔය නැත්තම් රිදෙන ඒ එක අයින් කරොත් යම් විදිහකින් කොහෙද රිදෙන්නේ? දරුවා නැත්තම් රිදෙන්නේ මගේ හිත. එහෙනම් අන්න ඒ දරුවා නැත්තම් මගේ හිත රිදෙන එක රිදෙන්නේ නැති තත්ත්වයටපත් කරොත් මට දරුවා නැතුව ලේසියෙම ඉන්න පුළුවන්. හරිද? ප්‍රිය කෙනා නැති වෙනකොට මෙතන රිදෙන එක නැති වුණොත් මට යන්න තෝ ලේසියෙන් ඉන්න පුළුවන්. නේද? එහෙනම් අන්න ඒ தත්ත්වයට අපේ හිතපත් කරගත යුතුද නැද්ද? එන්න ඒක තමයි ප්‍රහාණ සංඥාවෙන් බලාපොරොත්තු වෙන්නේ අපි. හරි. ඒ කියන්නේ දුක් විඳින්නතු මේ ලෝකේ යමක් නැති වුණාම ඇති වෙන දුකක් ඇති වෙන්නේ නැති තත්යකට පත් කරගත යුතු තියෙනවා. හරි. එහෙනම් දැන් අපි බලමු මෙහෙම රිදෙන தත්ත්වයටපත් උනේ ඇයි? හරිද? මෙහෙම රිදෙන தත්ත්වයටපත් උනේ ඇයි? මම මේ පළවෙනි දවසේ කතා කරපු ටික ආයෙ මතක් කරන්නේ දැන් මේක සමාජයේ කතිකාවතක් බවට පත් කරන්න මේ ආයත දැන් මේක කියලා දෙන්න පුළුවන්කම තියෙන්න ඕන අනිත් අයට. මේ චුට්ට ඔක්කොම නෙවෙයි. අපිට මුළු ඔක්කොම අරගෙන නාදිවාසීති පජහති විනෝදේති බහන්ති කරෝති අනභවංගමේති කියන ඔක්කොම කතිකාවතක් බවට පත් කරන්න අපේ අත්තන්ට තාම බෑ ඒක ටිකක් ගැඹුරු කාරණා. නමුත් අපි මේ ටික ඔක්කොම සාකච්ඡා කරා. ධර්ම සාකච්ඡා සාකච්ඡාවේදී සාකච්ඡා කරා. ගැටලු ආපු වෙනුත් අපිට තේරුණේ කට්ටියට මේක යම් ප්‍රමාණයකට තේරීමක් තියෙනවා කියලයි. එහෙනම් අපි දැන් බලන්න ඕනේ මේක ඇති උනේ කොහොමද? නැති කරන්න බලනවා නම් ඇති උනේ කොහොමද කියලා බලන්න ඕනේ. මම මම පාසලට ගියා. පාසලේ අපි හිතමුකෝ මම අලුතෙන්ම පාසලට ගියා ගියා පාසලේ මම බොහෝ යාළුවෝ දැක්කා. එතකොට මේ යාළු මිත්‍රාදීන් අතර මට ගෙදර ආපුවාම නොදක ඉන්න හිටියා කියලා ගැටලුවක් තියෙනවද? නෑ. නොදක හිටියා කියලා හිතෙන්නේ නෑ කවුරු ගැනවත්. හරිද? එහෙනම් මට ප්‍රශ්නයක් නෑ ඒ කට්ටිය ගැන. නේද? ආයෙ මම පාසලට ගියා ඒ කට්ටිය ආශ්‍රය කරගෙන හිටියා. ඒ කට්ටිය දැක්කේ නෑ කියලා මට ප්‍රශ්නයක් නෑ. ටික දවසකින් මට එක යාළුවෙක් ටිකක් ටිකක් ටිකක් ටිකක් හිතවත්කම් යාලුකම් වැඩි වෙන ස්වභාවයක් හිතවත්කම් වැඩි වෙන ස්වභාවයක් ලෙන්ගතුකම් වැඩි වෙන ස්වභාවයක් ටික ටික ටික ටික ඇති වුණා කියලා හිතන්නකො දැන් මොකද වෙන්නේ දැන් එයා පේන්නේ නැත්තම් නේද දැන් එයාව කතා කරන්න නැත්තම් දැන් එයාව ආශ්‍රය කරන්න නැත්තම් දුක් ඇති වෙනවා නේද එහෙනම් අර දුක් ඇති වෙන තත්ත්වයටපත් උනේ ඇයි? අරයා කෙරෙහි බැඳීමක් ඇති වෙච්ච හින්දා. බැඳීමක් ඇති වෙච්ච හින්දා. නේද? එහෙනම් යම් දෙයක් ගැන ආසාවක් ඇති වුණොත් ඒක නැති වෙනකොට දුක් ඇති වෙනවා. නේද? යම් දෙයක් ගැන ආසාවක් අපිට තියෙනවා නම් ඒක නැති වෙනකොට දුක් ඇති වෙනවා. එහෙනම් දුක් ඇති වෙන එක නවත්තන්න නම් ඒ වස්තුව පිළිබඳ තියෙන ආසාව නැති කරන්න ඕනේ. එහෙනම් මට දුක් ඇති වෙනකොට මම බලන්න ඕනේ මට දුක් ඇති වෙන හැම වෙලෙම බලන්න ඕනේ මේකට හේතුව මගේ තුල මේක වෙන තියෙන තණ්හාව. ඇයි? තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං ශෝක බය ඇති වෙන එකම දුක් ඇති වෙන එකම හේතුව මොකද්ද? තණ්හාව. එහෙනම් මගේ මනසේ දුක් ඇති වෙන්නේ ඒ ඒ වස්තුන් කෙරෙහි තියෙන තණ්හාව හින්දාමයි. තණ්හාව හින්දාමයි. වෙන මොකක්වත් නෙවෙයි. එතකොට දැන් අපේ අම්මලා සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම කියනවා. මට ගැටලුව තියෙන්නේ අපේ ලොකු පුතාගේ ප්‍රශ්නේ. තියෙන්නේ නේද? එයා හින්දා තමයි මං ගොඩාක් දුකෙන් ඉන්නේ කියලා කියනවා. එයාගේ වැඩ හින්දා තමයි මං දුකෙන් ඉන්නේ කියලා කියනවා. නැත්තම් ලොකු දුවේ ප්‍රශ්නේ එයාගේ වැඩ හින්දා තමයි මං දුකෙන් ඉන්නේ කියලා කියනවා. ඒක හරි කතාවක්ද? ඒ ළමයා හින්දාද දුකෙන් ඉන්නේ? මට ඒ ළමයා ගැන තියෙන තණ්හාව හින්දාද? හා. එහෙනම් ළමයා හින්දා නෙවෙයි ළමයාව හදාගන්න එක වෙනම කතන්දරයක්. නමුත් දුක් ඇති වෙලා තියෙන්නේ එයා කෙරෙහි තියෙන තණ්හාවෙන්ද. එහෙනම් ඉස්සෙල්ලා මම මගේ දුක් නැති කරන්න ඕනේ. ඒකට මම මොකද කරන්න ඕනේ? මගේ ළඟ තියෙන තණ්හාව ප්‍රහාණය කරන්න ඕනේ. ප්‍රහාණය කරන්න ඕනේ. අන්න ඒ සංඥාව එන විදිහට අපි ඉස්සෙල්ලාම අපේ හිත සකස් කරගන්න ඕනේ. අන්න ඒ සංඥාව එන විදිහට අපි අපේ හිත සකස් කරගන්න ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන පළවෙනි දේ. හරිද? අපි බලාපොරොත්තු වෙන පළවෙනි දේ අන්න ඒක. අපේ හිත කොහොම හරි කරලා සකස් කරගන්න ඕනේ අර ප්‍රහාණ සංඥාව ඇති වෙන විදිහට. ඒක කොහොමද කරන්නේ කියලා බලන්න. ඒක කරන්නේ කොහොමද? යම් කිසි වෙලාවක දැන් මම මෙහෙම කියන්නම්. මේක අපි කලින් කතා කරලා තියෙනවා දැන් මෙතෙන්ට අදාළ හින්දා මේවා අපි කොහොම හරි කරගන්න ඕන හින්දා මම නැවත නැවත නැවත නැවත ප්‍රත්‍යක්ෂ අර්ථහනේදී කියනවා මේවා කොහොම හරි කරගන්න ඕනේ හරි මම මෙහෙම කියන්නම් අපි හිතමු කවුරු හරි බයිනකොට මට තරහ යනවා. හරිද? ඇයි මට ඒ තරහ ගියාම මට සපයිද දුකයිද? දැන් මම දුකෙන් ඉන්නේ. ඇයි මට දුක්? දැන් කවුරු හරි බැන්න මට තරහ ගියා මම දැන් දුකෙන් ඉන්නේ. හැබැයි පරුස වචන හින්දා දුකෙන් ඉන්නේ. එතකොට මේ පරුස වචන හින්දා මට දුක් ඇති වුණේ ඇයි? එයාගේ පරිසවතන හින්දා කියලා දැන් මාත් කිව්වේ එහෙමයි නේද? පරිසවතන හින්දායි දුක් ඇති උනේ. අහවලාගේ පරිසවතන හින්දායි දුක් ඇති උනේ. එහෙනම් හේතු පරිසවතනද? පරිසවතන හින්දා මට දුක් ඇති වෙන්නේ ප්‍රියවචන කෙරෙහි මට තියෙන කැමැත්ත හින්දායි. තේරුණාද? පරිසවචන හින්දා මට දුක් ඇති වෙන්නේ ප්‍රියවචන කෙරෙහි මට තියෙන කැමැත්ත නිසා වෙන්නේ. හරිද? එහෙනම් මම ප්‍රියවචන කෙරෙහි තියෙන තණ්හාව හින්දා. හරි? ඇයි රහතන් වහන්සේට පරස වචන කිව්වට දුක් ඇති වෙන්නේ? නැහැ. එහෙනම් කවුරු හරි පරස වචන කියනකොට මට දුක් ඇති වෙන එක නවත්තන්න නම් මම මොකද කරන්න ඕන? පරස වචන කියන කෙනාට පරස වචනෙන් බැන්නහම දුක් නැති වෙනවා. එහෙනම් නමුත් ඒක తాවකාලිකයි නේද? ඒකද කෙරෙන්න ඕනේ නැත්නම් ප්‍රිය වචන කෙරෙහි මට තියෙන තණ්හාව අයින් කරන එකද කරන්න ඕනේ? ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව අයින් කරන්න. අන්න ප්‍රහාණ සංඥාවක් එන්නේ එතකොටයි. හරිද? දැන් ඕනේ එන්න ඒක තේරුම් ගන්නයි දැන් ඕනේ. හරිද? මට හැම වෙලේම මේක සංඥාවක් විදිහට එන්න ඕන. මම මොකද කරන්නේ මේ සංඥාව ඇති කරගන්න? අතීතයේදී මට පරස වචන කවුරු හරි කියනකොට දුක් ඇති වෙච්ච අවස්ථා බොහෝමයක් තියෙනවා කියනකොට ගෙදර කෙනෙක් ඉන්නවා හරියට පරසව කතා කරන්නේ. ගෙදර අපේ කෙනෙක් ඉන්නවා අපේ අයට තියෙන හරිය ලොකු ගැටලුවක් තමයි ඕක. අපෝ කරුණාවෙන් කතා කරන්නේ හොඳින් කතා කරන්නේ එහෙම කිය කිය තමයි අපිට හැම වෙලෙම අදහස් තියෙන්නේ. මෙහෙමයි අපේ අය මෙහෙමයි අපේ ගෙදර කට්ටිය මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා ලොකු ගැටලුවක් තියෙනවා. එහෙම නේද? එතකොට මම අරගෙන මොකද කරන්නේ? අතීතය මෙනෙහි කිරීමක් කරන්න පටන් ගන්නවා. මගේ ආසන්න අතීතයේදී මට අහවලාගේ පරසවචන හොඳ පෙරේදා මෙන්න මෙයාගේ වචන හින්දා මට රිදුනා. මම දැන් මේ මෙනෙහි කරනවා. පෙරේදා මෙයාගේ වචන හින්දා මට රිදුනා. ඒ රිදුනේ මෙයාගේ වචන හින්දා කියලා මට හැම වෙලේම කියවෙන්නේ නේද? දැන් කියවෙන විදිහ තමයි මම කිව්වේ. නෑ. මෙයාගේ වචන හින්දා මට රිදුනේ මගේ ළඟ මෙයාගෙන් ප්‍රිය වචන ලැබෙයි කියලා තිබ්බ තණ්හාව හින්දා. හරිද? ඊට පස්සේ ඔන්න ඊට ඉස්සෙල්ලා දවසකත් මට තව කෙනෙක්ගේ වචනයක් හින්දා රිදිලා. එතකොටත් මම බලනවා ආ එදා ඒ රිදුනේ මට හොඳට මතකයි එදා මට හොඳට රිදුනා. ඒ රිදීම උනේ එයාගේ එයා ගැන මට ප්‍රිය එයාගෙන් ප්‍රිය වචන ලැබෙයි කියලා මට තිබ්බ තණ්හාව. නේද? ඔය විදිහට මේ හැම දෙයක්ම ඒ වගේ සිද්ධි ගොඩ අරගෙන මම මෙනෙහි කරලා බලනවා. මට විතරක් නෙවෙයි අපේ අම්මට යම් කිසි දුකක් ඇති වෙනවා නම් කාගේ හරි වචනයක් හින්දා අම්මටත් මම දැන් කියන්න ඕන ගිහිල්ලා අම්මා ඔය ඔය ප්‍රශ්න තියෙන ඔය අනුන්ගේ වචන නෙවෙයි අම්මගේ හිතේ තියෙන ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව හින්දා හරිද මං කියන එක ඒ විදිහට සිද්ධි ගොඩාක් මම මෙනෙහි කරලා බලනවා අනුන්ගේ සහ තමන්ගේ වශයෙන් අනුන්ගේ සහ තමන්ගේ වශයෙන් මෙනෙහි කරලා බලනවා සිද්ධි ගොඩාක් එහෙන් මෙනෙහි කරලා බලනකොට මට තේරෙනවා මේ හැම වෙලෙකම මට දුක් ඇති වෙලා තියෙන්නේ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව. අහවල් අයටත් දුක් ඇති වෙලා තියෙන්නේ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව. හැමෝටම දුක් ඇති වෙලා තියෙන්නේ අනුන්ගේ පරස වචන හින්දා ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව හින්දා කියලා. මම දැන් ඔබ හොඳට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ඉන්නවා. මේ හැම සිද්ධියක්ම අරගෙන විශ්ලේෂණය කර කර ඉන්නවා. එහෙම ඉන්නකොට ඔන්න මට ආයසරයක් කවුරු හරි පරස වචනෙන් බයින්ට පටන් ගන්නවා. හරි. කවුරු හරි ගෙදර කෙනෙක් හරි කවුරු හරි. අන්න ඒ වෙලාවට මට මතක් වෙන්නේ නැති වෙයිද? මොකද මම අරව ගොඩාක් මෙනෙහි කරලා තියෙනවානේ. ඒකින්ද මට මතක් වෙන්නේ නැති වෙයිද? මේන්න මේ වෙලාවේ මට මේ දුකක් එනවා. මේ දුක එන්නේ ප්‍රියවචන කෙරෙහි තියෙන තණ්හාව හින්දායි කියලා මට මතක් වෙන එකක් නැති වෙයිද? ඒ මතක් වෙන්නේ ඇයි? මම අර පරණ සිද්ධිය අරගෙන හොඳට මෙනෙහි කර කර මෙනෙහි කර මේක යොදෝ යොදෝ බලව මේ මේ මෙතන දුක් ඇති වෙලා තියෙන මේකයි මෙන්න මෙතන දුක් ඇති වෙලා තියෙන මේකයි මෙතන දුක් ඇති වෙලා තියෙන්නේ මේකයි කියලා මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර බැලුවා අන්න ඒ බලපුවාම අන්තිමට මට හොඳටම අදහසක් ආවා මේ තියෙන්නේ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව කියලා. එහෙනම් දැන් ඇත්තටම මට සාමාන්‍ය සමාජයේ කෙනෙක් බයිනකොට ඒ බයින කෙනා හින්දා මට දුක් ඇති වෙනකොට මට සංඥාවක් එනවා මගේමයි වැරද්ද මගේ ඇතුලේ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව නිසායි මට මේ දුක් ඔක්කොම ඇති වෙන්නේ කියලා මට අදහසක් එනවා. පිළිගන්නවද? එහෙනම් අතීත සිදුවීම් අරගෙන මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා අපිට පුළුවන් නේද අපේ සිත ඊටා නිවැරදි ආකාරයට සකස් කරගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් එහෙම හදන්න ඕනේ. හරිද? එහෙම හදන්න ඕනේ. එහෙම හැදුවට පස්සේ තමයි අපිට තේරෙන්නේ මේකේ නිවැරදි தත්ත්වය මොකක්ද කියලා. හරිද? මේකේ නිවැරදි தත්ත්වය මොකක්ද කියලා තේරෙන්නේ එතකොටයි අපිට තේරෙන්නේ මේ ප්‍රිය වචන කෙරෙහි මගේ ළඟ තියෙන තණ්හාවෙන්ද එහෙනම් අනිත් පැයට ඒකට මාව රිදවන්න බෑ. ඇයි අනිත් පැයට මාව රිදවන්න බැරි? මගේ ප්‍රශ්නේ තියෙන්නේ මගේ ළඟ කියලා මම තේරුම් අරන් ඉවරයි. අනිත් කට්ටිය මොනවා කිව්වත් මට රිදෙන්නේ නැත් තත්ත්වෙටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒක තමයි අපි මේ ජීවිතේ නේද? ජීවිතේ નિවැරදි කරන්න බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන ධර්මය ක්‍රියාත්මක කරපුවාම මට මේ ලෝකේ දුක් ඇති වෙන එක නවතිනවා කියන්නේ අන්න ඒකයි. හරිද? දුක් ඇති නැහැ කවුරු බැන්නත් එතකොට මට ආය දුකක් ඇති වෙන්නේ නැහැ කවුරු බැන්නත් දුකක් ඇති වෙන්නේ නැහැ අන්න ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ මගේ ජීවිතේ ඉදිරියට අරගෙන යන්න ඕනේ ප්‍රහාණ සංඥාවක් විදිහට ඉතින් ඒකින්ද අපි ධර්මශාලාවේ ඉන්න අය තුලවක්වත් අඩුම ගානේ හරිද ඇතුලාන්තයෙන් ප්‍රහාණයක් ඇති කරගෙන වාසය කරන්නේ කොහොමද කියලා කියලා දීමක් සකස් කිරීමක් එකිනෙකා අතර කතාවක් තියෙන්න ඕනද නැද්ද ඔය විදිහට ඔය වැඩක් නැහැ මේක ඇත්ත தත්ත්වය මෙන්න මේක නේද ඇත්ත தත්ත්වය මේක ඒකින්ද අපි ප්‍රහාණ සංඥාව පුරුදු කරන්න ඕනේ මේ තණ්හාව අයින් කරගන්න නම් ප්‍රහාණ සංඥාව පුරුදු කරන්න ඕනේ අන්න ඒ සඳහා අපි අපි තුලම මේක තේරුම් අරගෙන ක්‍රියාත්මක කරලා අනිත් අයට කියලා දෙන්න ඕනේ කොහොම හරි කරලා මේ தත්ත්වයෙන් මේ දැන්න තියෙන තත්වයෙන් අත මිදෙන්න මේ වෙලාවේ මේ එන සිතුවිලි වල තියෙන විෂම తত্ত্বය මේ මාව ලොකු ගැටලුවකට පත් කරලා තියෙනවා ඒ මොකද මේ විෂම తত্ত্বයේ තියෙන වර්තමාන ස්වභාවය ගැන පොඩ්ඩක් හිතන්න වර්තමානයේ පින්නත්නි අපිට යම් කිසි විදිහ අකුසලයක් එනකොට ඒ අකුසලයේ එන්න කලින් අපි ඒවට ප්‍රහාණ සංඥාව ඇති කරගෙන තිබිය යුතු එකේ තියෙන වටිනාකම තමයි මම මෙහෙම කියන්නම් හොඳටම තරහ ගිය වෙලාවකට කාත් එක්ක හරි කවුරු හරි ඇවිල්ලා අපිට කිව්වොත් එහෙම මේ අනේ ඔය තරහ අයින් කරලා එයාට මෛත්‍රිය වඩන්න කිව්වොත් එහෙම මොකද වෙන්නේ හොඳට තරහ ගිලා තියෙන වෙලාවක නේද මොකද්ද කියන්නේ මෛත්‍රිය තමයි කියලා කියනවා හරිද ඒ මොකද මේ කෙලෙස් ධර්මයට යට වුණාම පින්වත් මේ බුදුරජාණන් වහන්සේ බණ කිව්වත් හරියන්නේ භික්ෂුන් වහන්සේලා අතර කෝලහලයක් ඇති වෙච්ච වෙලාවේ මොකද උනේ? බුදුරජාණන් වහන්සේ මේ කෝලහල කරගන්න භික්ෂුන් වහන්සේලා ළඟට ගියාම මේ භික්ෂුන් වහන්සේලා මොකද්ද කිව්වේ? භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ පැත්තකින් ඉන්න. අපි මේක බලා ගන්නවා. අපි මේක බලා ගන්නම් කියලා අපි කියන්නේ අපේ තාත්තලා තාත්තා පැත්තකින් ඉන්න මම බලා ගන්නම් කියලා. ඒ වගේ මේ ඔබ වහන්සේට ඔබ තේරෙන්නේ නැහැ. ඒ ඇයි එහෙම කතාවක් කිව්වේ? මේ අකුසලයත් එක්ක පින්නත් මොකද වෙන්නේ? මෝහය කියන එක එනවා. හරි? අකුසලයත් එක්ක මෝහය එනවා. අකුසලයත් එක්ක පාපයට බය නැතිකම කියන එක එනවා. අකුසලයත් එක්ක පාපයට ලැජ්ජාව නැතිකම කියන එක එනවා. අකුසලයත් එක්ක නොසන්සුන්කම එනවා. මෝහය, අහිරිකය, අනෝතප්පය උද්දච්චය කියන කාරණා හතර හැම අකුසලයකටම සාධාරණ චෛතසික. හරි. එතකොට මෝහය ඇති කරන හින්දා අපිට ඒ අකුසලය ආපු වෙලාවට ඒකට අදාළ ක්‍රියාමාර්ගය මේ හිතට තනියම ඒ වෙලාවේ තීරණය කරලා ගන්න බෑ. ඒක හින්දා අපි මේ ප්‍රහාණ සංඥාව පුරුදු කරන කට්ටිය කරන්නේ මොකක්ද? එන්න කලින් හදාගෙන තියාගන්නවා. හරිද? එන්න කලින් සතුරු හමුදාව එනකන් ඉඳලා නම් හමුදාව තරකරන ඉන්නේ අපි අනිවාර්යයෙන්ම පරදිනවා. සතුරු හමුදාව එන්න කලින් අපි හමුදාව තර කරලා තියාගන්න ඕන. ඒකෙන් අපි මොකද කරන්න ඕන? අපේ වැරද්දක් යම් කිසි ආකාරයක සිද්ධ වෙනවා කියලා අපි දන්නවා නම් ඒ වැරද්ද දැන් යටපත් වෙච්ච වෙලාවල් තියෙනවා පින්නත් නේ. මත්පැන් බොණෙක් කියන්නකො මත්පැන් බොණේකට ලොකු ආසාවක් ඇති වෙලා ඉන්න කෙනෙකුට හැම වෙලේම මත්පැන් බොන්න ඕන මත්පැන් බොන්න ඕන මත්පැන් බොන්න ඕන කියලාම තියෙන අදහසක් තියෙනවද? නෑ එහෙම නෑ. ඒක යටපත් වෙච්ච වෙලාවල් ආසාව අඩු වෙච්ච වෙලාවල් තියෙනවා. අන්න ඒ වෙලාවේදී අරමුණු ඇති කරගන්න ඕන. දැන් තමයි වෙලාව. මාව අදාළ පරිසරයට ගියාට පස්සේ මට පාලනය කරන්න බෑ. අදාළ පරිසරයට ගියාට පස්සේ මට දරුණු හැඟීමක් එනවා මත්පැන් පානය කරන්න ඕන කියලා. සුරා පානය කරන්න ඕන කියලා දැඩි හැඟීමක් ඇති වෙනවා. තරහත් ඒ වගේ තරහ ගැන දන්නවා අපි අපේ ජීවිත ගැන දන්න අය දන්නවා. ඒ කියන්නේ ජීවිත ගැන දන්න අය කියලා මං කිව්වේ තමන් ගැන ගවේෂණය කරන අය දන්නවා. මේ හොඳටම තරහ ඇති වෙච්ච වෙලාවක මොකුත් කරන්න බෑ නේද? එහෙනම් තරහ ඇති වෙන්න පෙර ආතුව මම දන්නවා අහවල් අහවල් තැන්වලදී මට තරහ ඇති වෙනවා. එහෙනම් තරහ ඇති වෙන්න පෙර ආතු මෛත්‍රිය වර්ධනය කරන්න ඕනේ. මෛත්‍රිය වර්ධනය කරොත් වර්ධනය කරොත් වර්ධනය කරොත් මොකද වෙන්නේ? තරහ කියන එක යට වෙලා යනවා. එහෙනම් මම දන්නවා අහවල් අහවල් තැන්වලදී මට තරහ එන්න පුළුවන්. හරි මම මේකට ලෑස්ති වෙලා යන්න ඕනේ. තරහ ආවොත් මට මේ මේ කිසි දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. මෝහය, අහිරිකය, අනුතප්පය, උද්දච්චය එනවා. ඕන පාප වැඩ ඕන ලැජ්ජා නැති වෙන තරහ තරහ කියලා කරන්න පුළුවන්. හරි? එහෙනම් අනාගතේ එන්න තියෙන තරහට මම ලෑස්ති වෙන්න ඕනේ. අනාගතේ මට අහවල් අහවල් තැන්වලදී හොඳටම තරහ ඇති වෙන්න පුළුවන්. හරි? අහවල් අහවල් තැන්වලදී තරහ ඇති වෙන්න පුළුවන්. එහෙනම් මම ඒ තරහට සූදානම් වෙන්න ඕනේ කියලා මෙහි මෛත්‍රිය වර්ධනය කර කර වර්ධනය කර කර වර්ධනය කර කර තියාගන්න අර තරහ ප්‍රහාණය කරලා දාන්න ඕනේ. ප්‍රහාණය කරලා දාන්න ඕනේ කියලා අනාත්මය වර්ධනය කරගන්නවා. තව අනුපස්සනාවල් වර්ධනය කරගන්නවා නේකුත් අවශ්‍ය. එහෙම කළා මොකද කරන්නේ? අර තරහ කොයි වෙලාවෙ හරි එන එක නවත්තන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න. අර තරහ එන එක නවත්තන්න අහවල් තැනදී තරහ එයි මට. එහෙනම් එතෙන්දී තරහ එන්නේ නැති වෙන විදිහට ඊට කලින් මම මගේ හිත සකස් කරන්න ඕනේ කියලා මොකද මම දන්නවා මේ වගේ අවස්ථාවලදී මම හොද්දටම තරහෙන් පීඩාව විඳලා තියෙනවා කියලා. නේද? ඒකද එවැනි අවස්ථා නැවතාවොත් මට ආයසරයක් නැවත තරහෙන් පීඩා විඳින්න වෙනවා. ඒකින්ද මම මේක නැති කරගන්නවා කියලා අර ආදීනව දැකලා ප්‍රහාණ සංඥාවක් ඇති කරගන්න ඕනේ. හරි. එතකොට මේක තමයි අපි බලාපොරොත්තු වෙන ක්‍රමේ අපිට යමක් සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකට හරි හොඳ උදාහරණයක් තියෙනවා. අර වහලේ හිලකින් වතුර බේරෙනවා වහලේ හිලක් ඇවිල්ලා. ඉතින් වහින වෙලාවෙනේ. ඔය වැස්ස වෙලාවේ පුළුවන් අපිට ඒක හදන්න. බෑ. දැන් ඉතින් මොකද කරන්නේ? බේසමක් හරි තියලා මොකක් හරි කියලා කොහොම හරි ජාමේ බෙහෙර ගන්නවා. නේද? හැබැයි දැන් වැස්ස අඩු වුණා. වැස්ස අඩු වුණාට පස්සේ හදන්න ඕනේ නැහැ දැන් ඉතින් දැන් දෙමෙන්නේ නැහැ නේද? වැස්ස අඩු වුණාට පස්සේ හදන්න ඕනද? ඕනේ නැහැ. ඉතින් දැන් දෙමෙන්නේ නැහැ. ඒකද හදන්නේ නැද්ද? නෑ හදනවා. ඇයි? ආයෙ වැස්ස වෙලාවක අනිවාර්යයෙන්ම තෙවෙනවා කියලා දන්නවා. එහෙනම් මට තරහා ගිහිල්ලා හානියක් වුණා. දැන් මම තරහ අඩු වෙලා ඉන්නවා. තරහා අඩු වෙලා ඉන්න වෙලාවේ මොකද කරන්න ඕනේ? මෛත්‍රිය වර්ධනය කරගන්න ඕනේ. හරිද? මොකද්ද මට තියෙන්න ඕන අදහසක් මොකද්ද? මෛත්‍රිය වර්ධනය කරගෙන තිබ්බ තරමට තමයි මට තරහ කවදා හරි දවසක නැති කරගන්න පුළුවන් කියලා අදහසක් තියෙන්න ඕන. අන්න ඒ අදහසට කියනවා අර තරහ නැති කිරීමේ ප්‍රහාණ සංඥාවක් කියලා. හරිද? තරහ නැති කිරීමේ ප්‍රහාණ සංඥාවක් කියලා කියනවා. අන්න ඒ අදහසට තරහා යට කරලා දාන්න ඕන තරහා නැති කරලා දාන්න ඕන තරහා විනාශ කරලා දාන්න ඕන එතකොට තමයි මට සාහනෙන් ඉන්න පුළුවන් කියලා මේ තරහා තියෙන වෙලාවනේ මේ කරන්නේ ඊට ඊට පස්සේ නැවත එවැනි තරහකට ඇති වෙන්නේ දෙන්නේ නැති වෙන්න හරි එහෙම කරොත් එහෙම අපිට අනිවාර්යයෙන්ම පුළුවන්කමක් තියෙනවා හැම අකුසලයකින්ම ටික ටික ටික ටික ටික ටික අයින් වෙන්න පුළුවන් අද පරීක්ෂා කරලා බලුවා මෙන්න මේ අකුසල් ටික තියෙනවා ආයේ අකුසල් එන්නේ නැති වෙන්න මම මගේ හිත සකස් කරගන්නවා. හරිද? ඒ විදිහට අපි හැම වෙලේම මොකක් හරි අකුසලයක් ආවත් ආයෙක එන්නේ නැති වෙන්න ප්‍රහාණය කරනවා. ආයෙක එන්නේ නැති වෙන්න ප්‍රහාණය කරනවා. එතකොට තදාංග ප්‍රහාණය කියලා අපි ඒ කතා කරා. ඊළඟට විස්කම්බන ප්‍රහාණය ඊළඟට සමුච්ඡේද ඊළඟට නිස්සරණ ඊළඟට පටිපස්සද්ධි ප්‍රහාණය කියලා නාදිවාසේති පජහත විනෝදේති බහන්ති කරෝති අනභාවං ගමේති කියන ආකාරයට මේවා සකස් කර කර සකස් කර කර තියා ගැනීම ඒවා සකස් කර කර සකස් කර කර තබා ගැනීමට කියන ප්‍රහාණ සංඥාව ඇති වෙනවා කියලා. එතකොට මූලිකව ප්‍රහාණ සංඥාව නැත්තම් ප්‍රහාණය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රහාණ සංඥාව නැත්තම් කිසිම විදිහකින් ප්‍රහාණයක් සිද්ධ වෙන්න විදිහ නෑ මොකද හඳුනා ගැනීමක් තියෙන්න ඕනේ එතකොට කල්යාණ මිත්‍රයන්ගෙන් අපිට ලැබෙන්නේ ලොකුම ලාභය තමයි සමහර වෙලාවට මේ ප්‍රහාණය සඳහා මගේ උනන්දුවක් නැහැ. කල්යාණ මිත්‍රයා හැම වෙලේම කරන්නේ මොකද්ද? මා වෙතෙන්ට මා වෙතෙන්ට තල්ලු කරලා දාන එක. මා වෙතෙන්ට තල්ලු කරලා දාන එක. ඒ කියන්නේ ප්‍රහාණය සිද්ධ කර ගැනීම සඳහා. දැන් හරි එහෙනම් මේ විදිහට අපි කියපු ධර්මදේශනා ටික ශ්‍රවණය කරන්න ඕන කොහොමද? නාදිවාසීති කියන්නේ මොකද්ද? පජහති කියන්නේ මොකද්ද? විනෝදේති කියන්නේ මොකද්ද? ධ්‍යාන්ති කරෝති කියන්නේ මොකද්ද? අනභාවංගමේති කියන්නේ මොකද්ද කියලා හොඳට පැහැදිලි කරගන්න ඕන. ඒකට ආයතරයක් ඒ දවස් 3 4 අපි සාකච්ඡා කරපේවා නැවත නැවත නැවත නැවත නැවත අහලා ඒවා තේරුම් අරගෙන මොකද අපි කරන්න ඕනේ? අපේ දරුවන්ගේ අපේ තරුණයින්ගේ හරිද අපිට දැන් මේ අපි අපිව තේරුම් ගන්නකොට පින්නත් නේ ওই විදිහට මේක කලින් මම මේ දේ වෙන්න ඉස්සෙල්ලා මේ දේ වෙන්න ඉස්සෙල්ලා මම මේක තේරුම් අරගෙන නොතිබ්බා තිබ්බා නම් මට මේ දේ වෙන්නේ නැහැ. දැන් මට කරන්න තියෙන එකම දේ හානියවම කරගන්න එක ආයෙ මේ වගේ දෙයක් නොවන එක ආයෙ මේ වගේ දෙයක් වෙන එක වළක්ව ගන්න ඕනේ. එහෙනම් ඒ සඳහා මම මොකද කරන්න ඕනේ? ප්‍රහාණ සංඥාවක් ඇති කරගන්න ඕනේ. මේකේ තියෙන වැරද්ද ගැන මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මේක ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ කියලා වෙන්නේ කියලා හිතට ලොකු පණිවිඩයක් දීලා මේ අවස්ථාවෙන් මම උපරිම වශයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා මොකද කරන්න ඕනේ ඒ වෙන් ඒකෙන් සම්පූර්ණ වෙන් වෙන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරගන්න ඕනේ. හරි. එතකොට මේක දන්න අපි කළ යුතුව තියෙන්නේ දැන් අපි දන්නවනේ මේක ප්‍රහාණය කරන්න ඕනේ කියලා නේද මේක ප්‍රහාණය කරන්න ඕනේ මේක ප්‍රහාණය කර නැත්නම් ඊළඟ සැරෙත් මට හානිය වෙනවා ආ හානියක් වෙනවා දැන් එක සැරයක් වැරද්ද වුණා දැන් ඊළඟ සැරෙත් හානිය වෙනවා කියලා දන්න හින්දා මම මොකද කරන්න ඕනේ මේ தත්වෙම නේද මගේ දරුවගේ තුලත් නේද මේවා තේරුම් ගැනීමේ තියෙන ලොකුම වටිනාකම තමයි මට ප්‍රහාණ සංඥාව තියෙන හින්දා මට පුළුවන් වුණා ඊළඟ සැරේ ඒ හානිය වෙන එක නවත්ත ගන්න. හරිද? මට ප්‍රහාණ සංඥාවක් තියෙන හින්දා මට පුළුවන් වෙනවා ඊළඟ සැරේ හානිය වෙන එක නවත්ත ගන්න. හැබැයි මගේ ළඟ ඉන්න අයට හෝ මගේ දරුවන්ට ප්‍රහාණ සංඥාවක් නැති හින්දා එයාලා මොකද වෙන්නේ? එයාලා ළඟ තියෙන කෙලෙස් දිගින් දිගට දිගින් දිගටම දිගින් දිගටම ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? එයාගේ තුල ප්‍රහාණ සංඥාව වෙන විදිහට එයාව සකස් කරන්න ඕනේ. එහෙම සකස් කරොත් විතරයි මට පුළුවන් වෙන්නේ මේ ළමයා සම්පූර්ණ නිවැරදි තැනකට ගෙනියන්න. අර බලන්න එහෙනම් කට්ටිය තුල තියෙන කෙලෙස් ධර්මයන් නැති කිරීමට ප්‍රහාණ සංඥාව සමාජගත වෙන්න ඕනද නැද්ද? නේද? එතකොට අපි ඒක කතා කරන්න ඕන කෙලින්ම. හරි? දැන් කොච්චරවත් පාලනය කරගන්න උත්සාහ කරන අය ඉන්නවා පාලනය කරගන්න බැරි වෙන අය. ඒ මොකද මේ මේ සංඥා ප්‍රබල කරගත්තේ නැති හින්දා. දැන් උදාහරණයක් විදිහට දැන් මේ වෙලාවේ පාලනය කරගන්න උවමනාව තියෙනවා. අදාළ තැනදී තමයි නැති වෙන මේ හොඳට ඉන්න අය නේද? කොච්චර හොඳ හිතද එකපාරටම ලොකු වැරදි වගේ කරනවා. කරන්නේ යට අර අර ප්‍රහාණ සංඥාවේ තියෙන වටිනාකම දන්නේ නැති හින්දා ඒක ක්‍රියාත්මක භාවයට ගන්න නැති හින්දා. ඉතින් ඒකෙන්ද ඒ ඒ අදහස අපිට තියෙන්න ඕනේ. ඒ අදහස තියාගෙන අපි මොකද කරන්න ඕනේ? මේක සමාජයේ මම දන්න දන්න අයට දන්න දන්න අයට කියමින්, දේශනා කරමින්, දන්න විදිහට හරිද? විශේෂයෙන් ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා ප්‍රහාණ සංඥාව. ඒක අන් අයට භාවිතයට ගන්න ඉඩ සලසලා දෙන්න ඕනේ. හැම වෙලෙම ඒක අනිත් අයට භාවිතයට ගන්න ඉඩ සලසලා දෙන්න ඕනේ. ඒ සඳහා කතිකාවතක් හැදෙන්න ඕන මෙන්න මේ වගේ එකක් තියෙන ප්‍රහාණ සංඥාව කියලා එකක් ඒක අපේ අපේ ළමයින්ට මේක වර්ධනය කරන්න අවස්ථාව සලසලා දෙන්න ඕනේ කියලා ඒ ඒ ඒ විදිහට ඒ අවස්ථාව සලසා දීමෙන් තමනුත් નિවැරදි වෙලා අනුනුත් નિවැරදි වෙන්න පුළුවන් යම් හේකින් අපිට මේක ප්‍රබල තත්වයකටපත් කරගන්න පුළුවන් වුණොත් රටේම ඉන්න නරක අයට මේක කියන්නේ රටේම ඉන්න නරක එයයි සම්මතයේ ඉන්න අයට මේ වගේ දේ උපක්‍රමයක් භාවිත කරපුවම හොඳ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ වගේ අපිට අදාළ විසඳුමම ලබා දෙන නිවැරදි ඊතා නිවැරදිව භාවිත කරන්න පුළුවන් ධර්මයක්. ඉතින් මේ ධර්මයෙන් උපරිම වශයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා අපි පෙළඹෙන්න ඕනේ ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානයේ වාසනාව ප්‍රඥාව හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.